අවසරයි ස්වාමීන් වහන්සේ බොහොම පිං. ඊළඟට මේ මහත්මයා මහලා තියෙනවා පින්වත් ස්වාමින් වහන්සේ චිත්තානුපස්සනාව වඩන කෙනෙක් නම් ඔහු සිතෙහි සිතේ 16 ගැනම සැලකිලිමත් විය යුතුද? එහෙම ඉතින් 16 ගැනම සැලකිලිමත් වෙන්න හැමෝටම පුළුවන් කමක් නැහැ. ඉතින් දැන් එතන අනුත්තරං සවුත්තරං අනුත්තරං ආදී වශයෙන් දක්වනකොට එතන අනුත්තර සිත් කියලා කියන්නේ ධාන සිත්. සවුත්තර කියලා කියනකොට එතකොට ලෞකික සිත්. එතකොට ධාන සිත් තියනවා නම් තමයි ඒක ධාන සිතක් කියලා හඳුනා ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට විදර්ශනාවට ගන්න ලෝකෝත්තර සිත් හැර අනිත් සිත් ටික. එතකොට එතන ලෞකික සිත් පමණක් පවතිනවා නම් දැන් අකුසල් සිත් පවතිනවා නම් තමයි රාග සිත, දේශ සිත, මෝහ සිත ආදී වශයෙන් ගන්න පුළුවන් වෙන්නේ. ඊළඟට සවුත්තරං වා අනුත්තරං වා කියලා කියනකොට ලෞකික සිත් සහ ධානසිත. ඒතර ධානසිත තියෙන කෙනෙකුට විතරයි ඒක මෙනෙහි කරන්න පුළුවන්. ඒ ධානසිත නැතිනම් අපිට මෙනෙහි කරන්න වෙන්නේ අර මුලින් තියෙන අකුසල් සිත් ටිකයි ඊළඟට කුසල් සිත් ටිකයි. ඒ නිසා Tamanට දැනෙන ප්‍රමාණයත් එක්කලා තමයි මේ විදර්ශනාව කරගෙන යා යුත්තේ. හැම එකක්ම සිහි කළ යුතුයි කියලා නියමයක් නැහැ. එතකොට එතන තියෙන යථාභූත ඥානය තියෙනවා නම් ඒක දකින්න ඕනේ. ඒ දැන් නීවරණ ගැනත් කියන්නේ සන්තං වාජ්ජත්තං කාමච්ඡන්දං අත්තිමේ අජ්ජත්තං කාමච්ඡන්දෝති පජානාති කාමච්ඡන්දේ තියෙනවා නම් තියෙන බව දැනගන්න නැතිනම් නැති බව දැනගන්න ඒ විදිහට ඒක අනිවාර්යෙන් තියෙන්න ඕන ඒක නැති වෙන්න ඕන එහෙම එකක් නැහැ හැබැයි දැන් අපිට බොජ්ජංග ධර්ම වගේ ගත්තන් පස්සේ බොජ්ජංග ධර්ම අනිවාර්යෙන් අපි පුහුණු කරන්න ඕන ඒවා පුහුණු කළොත් තමයි අපට අර විමුක්තිය සඳහා ඒක උදව් වෙන්නේ ඒ නිසා ඒවා එකක්වත් අතහැරලා බෑ නමුත් මේ විදර්ශනාවක් හැටියට කරනකොට අපි එතනදී නීවරණ ධර්ම පිළිබඳ විදර්ශනාවක් කරනකොට නීවරණ සියල්ල දකින්න ඕන. හැබැයි චිත්තානුපස්සනාවේදී කියන මේ 16 ආකාරයෙන්ම දැකිය යුතුයි කියලා එකක් නැහැ. ඒක දකින්න නම් ඒවා තියෙන්න ඕන. ඉතින් නැතිනම් ඒක දකින්න විදිහක් නැහැ. ඒ නිසා ඒ ගැන ගැටලුවක් නැහැ.